ජනරන්ජනගේ ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමිතිය. පඬිත් රතන් චන්කර් ලංකාවට ආවේ 1950 දශකයේ. ඔහු ලංකාවට එනකොට අපේ රටේ රසිකයින් හින්දුස්ථානි රාගධාරී සංගීතය පාදක කරගත්ත ගීත කලාවකට පුරුදු පුහුණු වෙලා හිටියා. ග්‍රැම්ෆෝන් ගීතවල ඒ හින්දුස්ථානි රාග පදනම් කරගත්ත ගීත අහපු රසික පිරිසක් තමයි ඒ වගවනුවේ ලංකාවේ හිටියේ. පණ්ඩිත රතනජංකර් රාජකීය ආසියාතික සමිතියේ ලංකාව සාකාවේ හමුවේ දේශනයක් කළා. ඒ දේශනය සංගීතඥයින් අක්කර දෙනෙක් ගන්නවා අපේ රටේ ජනගීය පදනම් කරගෙන දේශීය සංගීතයක් නිර්මාණය කරගන්න පුළුවන් ය කියන මතය රතන ජංකරතුමා ඔහුගේ දේශනෙන් අපේ සංගීතඥයන් හමුවේ ලැබුවා. මේන් ප්‍රබෝධයටපත් අපේ රටේ සංගීතඥයින් වඩාත් ජන සංගීතයේ දිශාවට හිත යොමු කරා. ඇතැමුන් ඒ පිළිබඳව යම් යම් පර්යේෂණ කරන්න පටන් ගත්තා. ඒ වගේම ඒ ජනගිය ක්‍රස් කරන්න පටන් ගත්තා. මේ කාර්යභාරයේදී ලංකා ගුවන්විදුලි සේවය විශාල කාර්යභාරයක් ඉෂ්ට කළා. මොකද රටේ තැන තැන යමින් අපේ ජනතාව අතර තිබුණු ජනගීත රාශියක් ප්‍රතිගත කරමින් ඒවා රැස් කරමින් පර්යේෂණ වලට අවශ්‍ය මූලාශ්‍ර එකතු කළා. මේ ජන සංගීත පරිශ්‍රණය කළ සංගීතඥයින් පරිශ්‍රකයන් ගැන හිතනකොට අපිට ප්‍රධාන සංගීතඥයින් දෙන්නෙක් සිහියට නැගෙනවා. ඒ එක්කෙනෙක් තමයි WB මකුලුලුව. අනිත් සංගීතඥයා C.S. කුලකිලක. මේ දෙන්නම අපේ ජන ගීත පිළිබඳව පරිශ්‍රණ කරමින් පොතපත ලියමින් ඒවා ප්‍රචලිත කිරීමට ලොකු පරිශ්‍රමයක් දරපු සංගීතඥයෙක්. අද අපි හිතුවා මේ ගුවන්විදුලියේ මේ සංගීත පරිශ්‍රණ කළ සීදාස් කුලතිලක සූරීන්ගේ ගීත කීපයක් ඔබ හමුවේ තියන්න. මොකද මේවා නිතර අපේ වැඩසටහන් වල නැසෙන ගීත නිසා අපි හිතුවා ඔහුගේ ගීත කීපයක් ඉදිරිපත් කළා ජනරන්ජන ගීතුලින් ඒ පිළිබඳ කිසියම් මතක ආවර්ජනයක යෙදෙන්න. මේ අපි තෝරගත්ත පළවෙනි ගීතය සීඩස් කුලතිලක පද රචනා කරලා ඔහුම තනු නිර්මාණය කළ ගීතයක්. මලලු මල් මුතු වෙල් මාල පුටයි යායට ඉලලු කුන් කුසුමන් සීබබලි ඊරස කනලු වන්දනකින් මන් පිනවයි යාලික රුපිරු සුන්දර කන්තුන් ගමනයි දැකට මලලු මල් මුතු වෙල් මාල පුටයි යායට ඒ ගීතයේ පද රචනා කළෙත් තනු නිර්මාණය කළෙත් සීදස් කුලතිලකයන් ගායනා කළේ ටී.එල්. ජයරත්න සහ නීලා වික්‍රමසිංහ. දැන් මෙවැනි ගීත අපේ ජන සම්ප්‍රදායේ නාදමාලා අපිට නැවත ඇහෙන්න සැලසෙන ගීත. මේ මේ වගේ ගීතයක් විශාල ජයන්ත අරවින්ද මේ මේ සීතස් කුලතිලකයන් මොකද්ද මේ කරලා තියෙන්නේ මේ ජනගීයට? මම හිතන්නේ අර රතන්ජංගතුමා ප්‍රකාශ කරලා ගිය එකේ ප්‍රතිඵල හොඳට පේන්න තියෙනවා. අර්ථවත් විදිහට මේ ගායනයේ මේ කුලතිලක පද රචනය සහ තනු රචනය දෙකම කරා කිව්වනේ. හැබැයි බොහොම කලාතුරකින් ඒතුවා මේ කළේ. ඒ නිසාම වෙන්න ඕන ඒක ඊටාම ගුණාත්මක විදිහට. අහන්න ප්‍රියයි මේ කියවන්න ප්‍රියයි වචන ඒ තරමට අනිතේ නීලයි මේ TM දෙන්න ඊටාම මනහරව ගායනාත් කරලා තියෙනවා. දැන් පදමාලාවෙදිත් මේ ජන සම්ප්‍රදායේ ජන ගීයේ තියෙන පදමාලාවම තමයි භාවිතා කරන්නේ. යම් යම් වටමට කිරීමක් සුමට කිරීමක් පමණයි කරන්නේ. ඒකම තනු නිර්මාණයේදී වෙනසක් කරලා තියෙනවා. මේ ජන ගීතය, ජන ගායනා විලාසය වෙනසක් කරලා වර්ධනය කරලා හෝ මොකක් කරලා තියෙනවද? එහෙම නැත්නම් ඔව් ජයි විචිත්‍ර කරලා තිනවා අර බෙර වගේ ඒවා එකතු කරලා ඉන්ටර්ලූඩ්ස් වගේ <laughs> එකතු කරලා වාදනය එකතු කරලා අර පටු ස්වර ක්ෂේත්‍රයේ ඒ විදිහටම තියෙනවා නමුත් විචිත්‍රයි විචිත්‍රවත් කරන්නේ තමයි කරලා තියෙන්නේ. දැන් ඒ කාලේ ජනගීත එක්ක මේ හරඹ කරනකොට විවිධ සංගීතඥයෝ නැගිච්චත නැගුණු චෝදනාවක් තමයි මේ ජනගීත විකෘති කරනවා කියන. ඇත්තටම දැන් ජනගීයක් පාදක කරගෙන අලුතින් නිර්මාණයක් කිරීම ඒක විකෘති කිරීමක් හිතේ ඔබ දකින්නේ. ඒක වර්ධනයක් විදිහට මම දකින්නේ. ඔව් මම හිතන්නේ සංගීතඥයින්ට ඒ බලපත්‍රය ලැබුණොත් තමයි නව නිර්මාණ කරන්න වෙන්නේ. එහෙම නැත්නම් අපිට අර ජනගීය ජනගීය හැටියටම ගායනා කරමින් රැඳී සිටින්න සිද්ධ වෙනවා. මේ සීදස් කුලදෙලක නිර්මාණය කරපු තවත් ජනගීයක්. de पार පැදුරුමාලේ කවි ආශ්‍රය කරගෙන ඒ ගීතයත් නිර්මාණය කළේ සීදස් කුලතිලක ඔහුගේ ජන සංගීත පරිශ්‍රණ වැඩසටහනකට ගීත ගායනා කළේ ටී.එම්. ජයරත්න සහ නන්දා පෙරේරා දැන් මේ පැදුරුමාලේ කවි අපි සාමාන්‍ය කවියක් හැටියට ගායනා කරනවා අහලා තියෙනවා හැබැයි මේක මේ සංගීතඥයෙක් අතරපත් වුණාන් පස්සේ මොකද්ද මේ පැදුරුමාලේ කවියට වෙලා තියෙන්නේ මට පේනවා මේ චිත්‍ර රූපයක් නැවෙනවා මේ කාන්තාව පෙළ නටනවා මගේ මේ කාන්තාවකගේ වර්ණනයක් තමයි තියෙන්නේ විශේෂයෙන්ම අර රිද්මය නිසා ඔව් අපේ ගැමගේ රිද්මය තමයි මොකද අර නර්තන විලාසයකුත් ඇතුල් වෙලා තිනවා කොහොම හරි ඒක මම හිතන්නේ ඉබේටම හරි එන්න ඇති අර බෙරපද එහෙම එකතු වුණාම හුඟක් වෙලාවට ඒක අර නර්තනයකට අනුරූප වෙන විදිහට නිර්මාණය වෙන පැතියක් තියෙන්න පුළුවන් ඔව් මම හිතන්නේ ඇත්තටම මේ මේ පරිශ්‍රණ කරලා මේ නිර්මාණය කරපු ගීත වර්තමාන සංගීතඥයින්ට මේවා ඇසුරු කරලා යම් දෙයක් ලබා ගන්න පුළුවන් මේ පරිශ්‍රණ නැවත කළ යුතුව නෑ නමුත් මේ පරිශ්‍රණ මෙතෙන් සිට ඉදිරියට ගෙන යාම වර්තමාන සංගීතඥගේ කාර්යභාරය විශේෂයෙන්ම සෞන්දර්ය ආයතනය වගේ සංගීතඥයින්ගේ පරිශ්‍රණාත්මක තෝතැන්නකට අයිතියක් තියෙනවා මේ පිළිබඳ නැවත නැවත සාකච්ඡා කරලා ශිෂ්‍යයින් දැනුවත් කරන්න. අපේ ගැමිය කොයිතරම් දුරට මම අහනවද දන්නේ නැහැ. ඒක තමයි හිතන්නේ ගැමියන් අතරත් මේක අදනන්නේ නැතුව ඇති. මේව මේ මේ නලු නාලිකා එක්ක යන්නේ මෙවැනි කිසියම් පදනමක් ඇති ගීත නෙවෙයි බොහොම නිකන් අර සරුවත් ගීත යන නිසා අද ගම්වලත් මම හිතන්නේ මේ ගීත හොයන්නේ නැතුව ඇති කියලා අපිට හිතෙනවා. මේ තවත් පරිශ්‍රාත්මක ගීතයක් මෙයත් සීඩස් කුලතිරගයන්ගේ නිර්මාණයක්. නිත් නොඇතමෙතම බෙදාලා යන්නන් බමරු දුක් මෙතිවිලි දුවන්නේ නෝ සින්දෙන්නම් අයියන්දී සින්දෙන්නම් කෝ කොලේ අතු කපාලා එල්ලන් කෝ නෑනෝ එල්ලන්නම් අයියන්දී එල්ලන්නම් කෝ අයියන්දී ඇති වරදක් නෑ අන්තකයි අයියෙන් අල්ලන් අයියේ දැල් තොතිල්ල කන්දේ දේ යන් පල්ලා එල්ලෙන් යන්කෝ නැසිවි කවි අතර ප්‍රචලිත බමර කවිය ආශ්‍රිතව මේ නිර්මාණය කරලා තියෙන්නේ මේ මස්සිනා බමර කපන්න ගිහිල්ලා නෑනා එක්ක ඇති වෙන සංවාදයක් අයියන්ඩියේ සීරුවේ වැල් පොටේ වසින් මාදේ ගලට වැහි වැහැලා හින්දා සීරුවෙන් වැල් පොටේ වසින්න කියලා මස්සිනාට කියනවා මේවා අපේ ගැමි ජීවිතයත් එක්ක බැඳුණු ගීත දැන් මේවා කවි ඇටියට ගායනා වෙලා තිබිලා සීඩස් කුල තිලකයන් එක්රස් කරලා මේ ගීතමය සංගීතවත් කරලා තියෙනවා. දැන් මේ බමර කවි ගැන විචාරකාර වින්දගේ අදහස මොකද? ඒක විශේෂයක් තිබුණා අර සාමාන්‍යයෙන් අර සුද්ධ ගන්ධහරය තමයි භාවිතා වෙන්නේ නමුත් කොමර ගන්ධහරය සහ කොමර නිෂාදය එකතු කරලා විචිත්‍ර කරලා තිබුණා මම හිතන්නේ ඒක ශ්‍රීදස් කුලත්ලෙක් එතුමාගේ ප්‍රතිහාරයක් වගේ කියලා මට හිතෙනවා මම හිතන්නේ අපේ සාමාන්‍ය නිකන් ජන ගායනා හැටියට තිබිච්ච අපේ ජන ගීත අරගෙන ඒවා විචිත්‍රකරණය කරලා සංගීතවත් කරලා ජනගත කිරීම තමයි සීදස් කුල දෙලගන් කළේ මේක මම හිතන්නේ හරි අපූර්වයේ ජනගීය ඒ හැටියෙම අහපු අපට මේ විචිත්‍ර වූ ජනගීය අහනකොට අපිට හිතෙනවා මොනතරම් ලාවන්‍යයක් සංගීතමය ලාවන්‍යයක් මේකට එකතු කරලා තියෙනවද කියලා මම හිතන්නේ ශ්‍රීදස් කුලතිලකගේ මේ පරිවේෂණ ගීතාවලිය ගුවන්විදුලියේ පමණයි තියෙන්නේ. ඔහු සංගීතය පිළිබඳව කරපු පරිවේෂණ රාශියක් තියෙනවා. ඒවා මම දන්නේ සංගීතය හදාරන ශිෂ්‍යයින්වත් මේවා හදාරනවද කියවනවද කියලා. කොහොම එස්රාජ්වාරිකේ නේද? මම හිතන්නේ අම්බලන්ගොඩ ඉපදිලා සංගීතය සෝත්සාහයෙන් හදාarලා ඔබ මට මතක් වෙනවා සම්බන්ධව යමක් කියන්න හදනවා. තාම මිහිර ඒශ්‍රාජික වාදනය කරපු පුද්ගලයා ලංකාවේ සීදැස් කුලතිට. ඔව් ඔහුට සංගීතය කියන උනන්දුවක් ඇති වෙච්ච ඇති ඔහු කියලා තියෙනවා. ආනන්ද සමරකෝන් නිතර අම්බලකට ධර්මාශෝකයට ආවා ගියා. ඊට පස්සේ සතියන්ත සංගීත පන්තියක් පටන් ගත්තා. සමරකෝන් එතකොට ඔහුගේ නමෝ නමෝ මාතා ජාතික ගීය පිළිඅරගෙන ජාතික ගීය වෙලා තිබුණේ. ඔහුගේ සංගීත පන්තියේ ඔහු කියලා දීලා තියෙනවා නමෝ නමෝ මාතා ගීතය. පොඩි මල්ලෙතනෝ වගේ ගීත ගායනා කළා ධර්මාශෝකගේ ශිෂ්‍යයින්ට කියනකොට ඒ ශිෂ්‍යයින් අතර හිටපු සීදස් කුලතිලකට සංගීතය පිළිබඳ හිතක් ඇති වෙලා තියෙනවා. ඒ ආවේශයෙන් තමයි ਉਹ සංගීතය හදාරන්න ගියේ. පසුව සමරකෝණ සංගීතය හදාරපු ශාන්තිනිකේතනයට ගිහිල්ලා සංගීතය හදාarලා එස්රාජ් වාදනය හදාarලා ලංකාවට ඇවිල්ලා එස්රාජ් වාදනය ගැන පොතක් ලියනවා ක්‍රමවත් එස්රාජ් වාදනය කියලා. ඊළඟට ජන සංගීත સિદ્ધාන්ත පිළිබඳ පොතක් ලිව්වා 18 වන්නම ගැන ඊළඟට විශ්ව සංගීත ක්ෂේත්‍ර කියලා පොතක් ලිව්වා සංගීත සම්භාවය සංගීත සම්භවය ඒක තමයි ඔහුගේ ප්‍රධාන පරිශ්‍රණ කෘතිය ඊළඟට ethno music ethnomusicology aspects of Sri Lanka කියලා ඉංග්‍රීසියෙන් පොතක් කියලා තියෙනවා සංගීතය සම්බන්ධව ආසියාතිකා පැසිෆික් කලාපීය සංගීත භාණ්ඩ ගැන ග්‍රන්ථයක් කියලා තියෙනවා මේ අනාදි වශයෙන් සංගීත පරිශනාවලියේ ඉතාම විශිෂ්ට සේවාවක් කරපු සීඩස් කුලසිර ගැන අද අපි ජනරන්ජන ගීතුලින් කතා කරේ. ඔහුගේ තවත් පරිශනාත්මක ගීතයක් මේ යන ගීත අතර ඊටාම විචිත්‍ර ප්‍රබන්ධ දෙකක් මම දකිනවා. එකක් තමයි තලමලේ සින්දුව. ඒ තලමල පිළිබඳ වර්ණනාව ඊටාම විචිත්‍ර කවි කවි වලින් වර්ණනා කරනවා. ඊළඟට මම දකින්නේ විචිත්‍රම ප්‍රබන්ධය තමයි නාරිලතා සින්දුව. නාරිලතාවකගේ රූපශ්‍රීය ඊටාම විචිත්‍ර විදිහට නිර්මාණය කරපු ජන ගීයක් තමයි මිනාඩ්ලතා සින්දුව කියන්නේ. මට හිතෙන විදිහට මේක නුවර යුගයට අයිති කියලායි මගේ මගේ විශ්වාසය තියෙන්නේ. දැන් මෙවැනි රචනා සංගීතඥයෙකුගේ අතට අහු වුණාම ඔහු මේකට සංගීතඥයාගේ පැත්තෙන් පෝෂණයක් ලබා දෙනවා. දැන් මේ ගීතයට ශ්‍රීදස් කුලතිලකයන් උපත් කරලා තියෙනවා. දැන් විෂයමාලා වල අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ පාසල් වල ඒවත් මේවා මේ ඉස්කෝල ළමයි ගායනා කරනවා. ඔව්. මම හිතන්නේ මේකට මූලික වෙච්ච පුද්ගලයා පුරෝගාමී වෙච්ච පුද්ගලයා තමයි මකුළුව. ඔව්. ඔව්. එතුමා ගැනත් අපි මතක් කරන එක වටිනවා. මොකද එතුමා අර අධ්‍යාපන ක්ෂේත්‍රය තුලින් කරපු ටික sannivedana ක්ෂේත්‍රයෙන් කුලිතිලක මහත්තයා ඉදිරියට අරන් ගියා. ඔව්. දැන් WB මකුළුව සූරීන් හෙළගී හෙළ මිහිර කියලා සංදර්ශනයක් කරන්නේ ජනගීයේ. ඒකට එතෙන්දි මේ වගේ මේ ගීතත් මේවා මේවත් ප්‍රයෝගික කරගත්තද? කරගත්තා. ඔව්. ඔව් මම හිතන්නේ හෙළ හෙළ මිහිරයි ඊට පස්සේ අර දෙපානෝ නාට්‍යයටත් මේ විවිධ විවිත්වල අපේ ජනගී උපයෝගී කරගෙන තමයි ඔහු මේ මේ මේ පරිශ්‍රණය කරේ. ඇත්තටම ජන ගීත පිළිබඳ පරිශ්‍රකයන් හැටියට ගන්නකොට W.B. වක්ලුලුව වගේම සීදස් කුලසිරි සූරියන් අපිට අමතක කරන්න බෑ. අද අපි ජනරන්ජන ගීතුලින් ව්‍යායාම් කරේ සීදස් කුලතිලක කියන සංගීත පරිවේශකයා පිළිබඳ මතක ආවර්ජනයක් කරන්න. ජනරන්ජනගේ මෙහෙදීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වය මලින්ත දේශප්‍රිය නිෂ්පාදනය සුරිතා පෙරේරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ